අපේ ස්වාමීන් වහන්සේත් උඩටත් යන්නට ඕන මේ අවසරයි අපි ස්වාමීන් වහන්සේ බොහොම විශේෂ දෙනවා ඔබ වහන්සේ මනාව මේ ප්‍රත්‍යක්ෂා කිරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂා ඥානයේ වැදගත්කම තාම පැහැදිලිව ඔබ වහන්සේගේම අත්දැකීමක් මූලික කරගෙන මනාව ගෙනහැර දැක්වුවා අති සෙයිම ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා පූර්වක අපි ඒකට පින් අනුමෝදනා කරනවා බොහෝ දිනෙකට ඒක බොහොම පැහැදිලි කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අපි මේකේ දැන් අර දිලෝෂි දේනිය සම්බන්ධ කරගෙන එයා විමසපු ප්‍රශ්නේ මූලික කරගෙන අපි අපි මේක තවදුරටත් ඉතින් අර පැහැදිලි කරගත්තු එකත් හරි වටිනවා. සනස අතන සමහර තැන්වල මට හිතෙනවා දැන් අපි ඡන්දය, වීරිය, උත්සාහය කැපවීම මේවා වැඩි කරගෙන ඕනට වඩා වීරිය කිරීමක් ගැන කතා කරුවට ඕනෙට වඩා කියලා අපි අධිකතර වූ වීරියක් ගැන හරි කැපවීමක් ගැන හරි කතා කෙරුවට ඒ ඕනට වඩා කියලා ගන්න කොටස අදාළ වීරියට නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක බෝධිපාක්ෂික බෝධිපාක්ෂික ධර්මයට අදාළ නෑ. ඒක ඕනෙට වඩා කියන කොටසක් තියෙනවා නම් ඒක බෝධිපාක්ෂික ධර්ම වලට අදාළ නැති වෙන කොටස තමයි උට අවුලගති කරන්නේ. මොකද බෝධිපාක්ෂික ධර්ම කවදාවත් අපේ ජීවිතේ වරද්දන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්මයක් වැඩි වුණා කියලා ඉතුරු බෝධිපාක්ෂික ධර්ම ඒකත් එක්ක සමබර කරගෙන වඩා ගන්න ඒ බෝධිපාක්ෂික ධර්ම හැදිලා තියෙන්නේ මේ විදිහට. එකක් පොඩ වැඩිපුර කරුණා කියලා විමර්ශනේ වැඩිපුර කරුණා කියලා කවදාවත් මේක බෝධිපාක්ෂික ධර්මයක් ඇතුළේ මේක වැඩි කියලා ඒ අතිරික්තය අපිට අයහපත කරන්නේ මගේ පෞද්ගලික හැඟීම. මේ ඒක අනිත් ධර්ම ටික අනිත් ධර්ම ටික සමබර කරනවා පටස් කාලා. ඉක්මනින් ඒක සමබර කරනවා. සමබර කරලා බෝධිපාක්ෂික ධර්ම සමතුලිත වෙනවා. මේක හැමතිස්සම ඉන්ද්‍රිය ධර්ම ගත්තත් ගොඩක් වෙලාවට කට්ටිය එහෙම කතා කරන අවස්ථා දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉන්ද්‍රිය ධර්ම ගත්තාම වැඩි ප්‍රඥාවකින් මේක ගන්න කියා කියලා ඒක කපටි කෛරාටික විදිහට විග්‍රහ කරන තැන දැකලා තියෙනවා. ඊළඟට වැඩි මොකද්ද මේ වීර්ය වැඩි කරනවා. වීර්ය වැඩි කරන්න ගියා කියලා ඒක ඊට පස්සේ අධික වීර්යයක් කියලා සඳහන් කරන තැන තියෙනවා. නැක්ස්ටට මෙතන විශ්වපාල තියෙනවා. දැන් සම්බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් ගත්තම උන්වහන්සේට අභිත වීර්ය නිසා එතන ඉන්ද්‍රිය අසමතුලිතතාවයක් ඇති වෙනවා. නමුත් ඒ මට්ටමට එන්නේ අර නිවන පිළිබඳ ඉතා ප්‍රබලව ගුණධම් වඩපු කෙනෙකුට තමයි බෝධිපාක්ෂික ධර්ම මට්ටමේ කියන්නේ කුසල මට්ටමේ ඒවා තියෙනවා. හැබැයි යම් අසමතුලිතතාවයක් තිබිලා ඒක යන්න එතන තියෙන සොයනංශ ඉන්ද්‍රිය ධර්මවල සමතුලිතතාවය සමබරතාවය නැතිකසක මේ වගේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි මේ. එතන දැන් වහන්සේ ලස්සන උදාහරණයක් අර දේශනාවක් කරපු උදාහරණයක් පෙන්නනවා. මොකද්ද මේ යානයක් ඉහළ යනකොට ඒකේ යම් බරක් අනවශ්‍ය බරක් තියෙනවා. තියෙනවා. ඒක සීමාව ඒ ගුරුත්වාකර්ෂණ සීමාව ඉක්මවා යනකම් නැත්නම් ඒකේ අර යම් ප්‍රවේගයක් හදලා දීලා ගැම්ම කියන එක ගම්මිතාවය වැඩි කරලා ගන්න එහෙම එකක් තියෙනවා කොටසක්. ඒ වගේ අපේ ජීවිත අතරේ මුලින්ම ගත්තාම ඔය කියන නිවැරදිම ඡන්දය මුණ ගැහෙන්නේ නැහැ. ඒක පුද්ගල ඡන්දය කියන්නේ අපි කියත්තොත් පුද්ගලයෙක් තුල කරන උත්සාහ කිරීම කැමැත්ත කියන එක තණ්හාවට බර විච්ච පැත්තක තන් මේ ඡන්දයක් තියෙනව නැත්තේ නෑ ඒක බරක් කරා අතිරේක බරයි බරයි ඊට පස්සේ ඒක කරන්නේ නැතුව ඒක අතහැරලා ඒක පාර මේක පිරිසිදු වෙනකම්ම ඉඳලා පිරිසිදු ඡන්දේ උපදිනකම්ම ඉඳලා මේක පටන් ගන්න ඉන්න මම හිතන්නේ කල්ප ගණන් ඉන්නවා කරන්නේ නැහැ මේක. ඒ නිසා අපි ඒකෙදිත් මේ අපේ මහත්මීන්ට සිහිපත් කරන්න ඕනේ. එහෙම එකපාර එක මේ හරි මේක හොයන්න දඟලනවට වඩා පටන් ගන්න කොහොම හරි මේක පටන් ගන්න ඉස්සරහ පටන් අරගෙන මේක යනකොට ඔබේ ප්‍රාර්ථනාව හරිය තැනක තියන්න. අපේ ස්වාමීන් වහන්සේ දැක්කනේ ප්‍රාර්ථනා කරපු විදිය නිවැරදි කිරීමෙන් තමයි මේක හදාගත්තේ. එහෙම නැත්නම් එකපාර නිවන් දකින්න නිවන නිවන නිවන නිවන් දකින්න කියලා හිතන්න කියත්. මම නම් අවබෝධයෙන්මයි මේ වැඩේ කරන්න කියලා හිතලා අවබෝධයෙන්ම කරන්න හදන්න එපා. එකක් අවබෝධය ඉපදිලා නැහැ. අවබෝධය ඉපදිලා නැතුව කොහොමද අවබෝධයෙන් වැඩ කරන්නේ? කරන්නේ ඒ නිසා මම අපේ කට්ටියට ගොඩක් උපදෙස් දෙන්න දෙයක් තමයි අවබෝධ වීම පිණිස කරන්න මේක. අවබෝධයේ ඇතිවීම පිණිස කරන්න. අනවබෝධයේ දුරු වීම පිණිස කරන්න මේක. එතකොට ආන් ඒකට හිත තිබ්බහම අනවබෝධයේ යුක්ත තැනතෙන් තෙක්මන්ට අල්ලගන්නයි මෙයා උත්සාහ කරන්නේ. යමක් කොතනකාරී අනවබෝධයේ ක්‍රියාත්මක වෙමින් සිද්ධ වෙනවා නම් ඒක ග්‍රහණය කරගන්න ඒක හසු කරගන්න තමයි අපේ ප්‍රඥාව සියුම්ව තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ ඇරෙන්න මේ අවබෝධයෙන්ම කරනවා මම නම් අවබෝධයෙන්මයි කරන්න කිව්වම ඉතින් ඔයාලට අවබෝධ කරන්න දෙයක් නැති තියෙන තැනට එනවනේ. කාගේවත් දේවල් අහන්න දෙයක් නැහැ අවබෝධයෙන්මයි කරන්නේ. කරන්නේ. අපේ උපාසක පින්වත්තුන් ගාක් දෙනෙක් ලංකාවේද ආම්දුනේ අපි නම් අවබෝධයෙන්මයි. ඉතින් එහෙම ඔයාලා සිල් ගන්න උපාසකම් අපි නම් අවබෝධයෙන්මයි ආම්දුනේ සිල් ගන්න. ඉතින් ටිකක් කියලා බණ අබනහන් හරි අවබෝධයෙන්ම අපි නම් බණහන්නේ ආම්බරන. ආ කියලා මම බණ ටිකක් කියන්නේ අද බුදිනවා. මං අහනවා උපාසකම් අවබෝධයෙන්ම නේද බුදියන්නේ? මේ බණ ටික අහන ගමන් අවබෝධයෙන්ම නේද ඔය පුදියන්නේ? එතකොට කියනවා මේ බොරු කරන්න ඕනේ අවබෝධයෙන් නම් පුදියන්නේ මේ නිින්ද යන්නේ අවබෝධය නැති නිසා. අපි අවබෝධ කරගන්න හැරලා හමුද? එතකොට තමයි උන්න සීයෙන්නේ. එතකන් කියලා තියන්නේ බොරු. සිහියනොත් නෑ. අර අර ඒ වගේ පඬිත්‍ය අපි ගේන්න හොඳ නෑ. ඒක නියම පඬිතකම නෙමෙයි මේක මෝඩකම. මෙතන තියෙන අපේ ස්වාමීන් වහන්සේ කිව්වා යම් යම් දේවල් හැසිරෙන්නේ ප්‍රඥාවෙනුත් යම් කිසි දේවල් ක්‍රියාත් කරන ස්වභාව අනික තණ්හාවෙන් කිව්වට තණ්හාව නෙමෙයි තණ්හාවේ මූලික ස්වභාවය වෙන අවිද්‍යාව. මෝහයෙන් එක සිද්ධ වෙනවා. මෝහ යමක් අල්ලන්නේ අපි එක්ක මෝහයෙන් එක්ක ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්. මෝහයෙන් අල්ලපු කෙනා තණ්හාව පැත්තට හැරිලා යනවා. අපි ප්‍රඥාවෙන් අල්ලන කෙනා ඡන්දය මූලික කරගෙන ඡන්ද irdipaad ආදී ධර්ම දිනු කරගෙන බෝධිපාක්ෂික ධර්ම තුලට වර්ධනය සිද්ධ ඉතින් මට හිතෙන විදිහ අපි සවන්න අනිත් එක තමයි දැන් අර දැන් ප්‍රඥාව අපේ වැඩෙනකොට ඒ ඒ මට්ටම් වලදී අපට හිතෙන්නේ දැන් අපේ අවබෝධය ගොඩක් සම්පූර්ණයි කියලා මොකද දැන් මුලදි තිබුණට වඩා අපි හිතමු පල්ලෙහා පඩියක ඉඳලා අපි ඉහළ පඩියකට ගොඩ වුණාම දැන් අපි උසින් ඉන්නවා කියන අදහසක් අපට සාධාරණව ඇති වෙනවා. එතකොට අපිට තෘප්තිමත් බවක් එනවා ඉස්සර හිටියට වඩා දැන් මම හොඳ තැනක ඉන්නවා මේක තමයි හරිම තැන කියලා. හැබැයි ඊට පස්සේ ඊළඟ පඩියට ගිහලම තමයි ඊට පස්සේ තමයි තේරෙන්නේ ඒක පහළ මට්ටමක් කියලා. ඒ පහළ මට්ටම දැන් තමයි හොඳම තැන ඉන්නේ කියලා. ඊට පස්සේ ඒක දැන් ඔය ඉන්න දරත් වැරදිනවා. වැරදිනවා. ඒ ඒ තැන තියෙන නিত্য සංකල්පය, ආත්ම සංකල්පය මයි ඔය එක්කෙන්ට අපි කියන්නේ. ඒ නිසා ඒ ඒ තැන නিত্য සුඛාත්ම විදියට නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම පොදු ලක්ෂණය තේරුම් ගන්න ලැබුණොත් අපි ඊළඟ පියවරටත් ඉස්සෙ වෙනවා. ඉතින් එහෙම හරි විදියෙන් තත්කරේම ඇත්තටම මේ දිලෝසි මහත්මිය මත කරපු කාරණයක් වටිනවා මොකද එතුමිය කැප වෙලා ඒක පුහුණු කරන කෙනෙක් හැටියට මේක කොහොමද හඳුනාගන්නේ වඩා දේවල් નિවැරදි කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණය ඒක මම හිතන්නේ අනිත් අයටත් ගොඩක් වටිනවා අපේ හාමුදුරුවෝ සිහිපත් කරපු කාරණාවක් සියලු දෙනාටම ගොඩක් ප්‍රයෝජනයි මොකද අපි කොයිම වෙලාවකවත් ඒ ඉන්න තැන නිත්‍ය වශයෙන් ඒක හරිම තැන කියලා ගන්නෙ නැතුව හැම විටම අපිට වරදින්න පුළුවන්, වැරදෙන්න පුළුවන්, දුබලකම් තියෙන්න පුළුවන් කියන සති සම්පජාඤ්ඤය. සිහිය සහ විමසිලිමත් බව ඇතුව මේ ගමන ගියොත් විතරයි අපිට අපේ දුර්වලකම් හඳුනා ගන්න පුළුවන්. දුර්වලකම් තිබුණාට ගැටලුවක් නැහැ. ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරෝ චිත්තානුපස්සනාව පටන් ගන්නකොටම දුර්වලකම් වලින් පටන් ගන්න. සරාගං වා චිත්තං සරාගං චිත්තං. ධම්මානුපස්සනාව පටන් ගන්නකොටම දුර්වලකම් වලින් පටන් ගන්න. නීවරණ ධර්ම. ඒ මොකද ඒවා තමයි අපේ මූලය අපි ළඟ තියෙන ඒවා තමයි. ඒ නිසා දුර්වලකම් තිබීම නෙමේ ගැටලුව. ඒ දුබලකම දුබලකම හැටියට දැක ගන්න බැරි නම් ඒක තමයි ගැටලුව. ඒ නිසා ඒවා දකින දකින ප්‍රමාණයට අපට ඉදිරියට යන්න පුළුවන්.